අවසරයි ස්වාමීන් වහන්ස මම මේ මගේ ඉතිරි වල ඉස්තරණයට ආපු දෙවන වාරය මම පරයන්ක භාවනාව වශයෙන් කරන්නේ ආනාපාන සති භාවනාව ඊය වර ආපු අවස්ථාවේදී මම ඔබ වහන්සේට මේ ප්‍රකාශ කර සිටියා මගේ අත්දැකීම් මේ අනුව ආනාපානසති භාවනාව කරගෙන යෑමේදී එක්තරා අවස්ථාවක් ගියාම ශාරීරික වේදනා එනවා. ඒ අවස්ථාවේදී තා තදේට ඒ වේදනා දැනෙන වෙලාවේදී ඒ ශාරීරික වේදනාව මෙනෙහි කිරීම කරනවා. ඒ අවස්ථාවේදී ඔබ වහන්සේ මට දුන්නා උපදෙස් මේ වගේ ස්වභාවයේ වේදනාවේ ස්වභාවය බලන්න කියලා මම ඒ විදිහට මේ වසරක් පමණ කාලයක් ඒ විදිහට භාවනාව කරගෙන ගියා. දැන් වෙනකොට තියෙන தත්ත්වය වේදනාව ඊටාම තදේට එනවා ඔබ වහන්සේ කිව්ව විදිහට ඒකේ ස්වභාවය ඒකේ දෙවෙන ස්වභාවය ඇනෙන ස්වභාවය තද කරන ස්වභාවය ඒවා බලාගෙන ඉඳීමේදී ඒ වේදනාව වේදනාවක් හැටියට නැතිව ඒක මානසික මේ මානසිකව දැනෙන දෙයක් හැටියට නමුත් ඇඟේ දෙයක් නැතුව ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් සෑහෙන වෙලාවක්. ඒ බලාගෙන ඉඳීමේදී වේදනාව ඒ විදිහටම වේදාව තියෙනවා. නමුත් මේක මේ මේක හිතට වද දෙන දෙයක් වෙන්නේ නැහැ. එහෙම තවදුරටත් ඉන්නකොට මේ වේදනාව පමණක් දැනනවා ශරීරයේ නොදැනි. ඊට පස්සේ නැවතත් වේදනාව දැනෙනවා. වේදනාව දැනුණාට ඒ වෙලාවේදී මේ ඇඟට චිත්‍ර හොඳ ප්‍රබෝධමත් ගතියකුත් තියෙනවා. සිතට ඒ වගේම ගතට හොඳ සෝදායක තත්ත්වයකුත් තියෙනවා. මේ වෙලාවේදී මේ භාවනාවෙන් නැගිටින්නේ නැතුව ඒ සෝයේ විඳින්මින් තවදුරටත් ඉඳීමේ අදහස තියෙනවා. නමුත් ඒ වෙලාව වෙනකොට සාමාන්‍යයෙන් පැය දෙකක් දෙකමාරක් ගිහිල්ලා මගේ අදිෂ්ඨාන කරගත්ත කාලේ අවසන් වෙන නිසා මම අකමැත්තෙන් වුණත් ඒ වෙලාවේ නැගිටිනවා. නමුත් මට ඒ වෙලාවේ තේරෙනවා මේ කැමැත්තක් ඇතිවීම හොඳ නැහැ. මේක අනිත්‍ය දෙයක්. මේක හේතුඵල ස්වභාවයෙන් හැදෙන දෙයක්. මේකට ඇල්මක් ඇති කිරීම හොඳ නැහැයි කියලා තියෙනවා. නමුත් මම එතනින් එහාට ගිහිල්ලා නැහැ මම ඔබ වහන්සේගෙන් උපදෙස් පතනවා මින් ඉදිරියට කොහොමද යන්නේ කියලා. අවසානයේදී විස්තර කරපු ටික විතරක් අපි මතු කරගත්තොත් හොඳට සත්‍යයක් ලැබිලා තියෙනවා ජයග්‍රහයි සත්‍යයක් තියෙනවා බාහිර කාරණා නිසා Tamande ඉරියව මාරු කරන්න සිද්ධ වෙනවා ඒක අදිෂ්ඨාන නිසා නැත්නම් මොකක් හරි ගයිතින්දී හොඳම වැඩේ තමයි අභියෝගශීලීව සෙල්ලක්කාර ක්‍රමයට එහෙම නැත්නම් රැඩිකල් වාදියෝ බලන්න පුළුවන්. දැන් මම නැගිටිනවා. නැවතිල නැගිටලා සතිය කැඩෙනවද කියලා බලන්න. එහෙම නැගිටලා ඊගාව කරන ක්‍රියාකාරකම් කීයක් සතියෙන් කරන්න පුළුවන්ද කියලා බැලුවොත් පරියන්කේ සාර්ථකත්වයේ වැඩි නම් නැගිටලත් පැයක් විතර යනකම් ඒ සතිය හේ පවතිනවා. ඒකට හැබැයි කුඩම්මගේ දැල කිලිසල කන්නේ නැතුව කරන දේට ගරු කරන්නේ නැතුව කරන දේ සතියෙන් කරන්න පටන් ගත්තොත් ආය පරියන්කට යනකම්ම අර සතිය පවත්වන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි මේ වගේ ඉන්න තැනක නම් සක්මන් කරනවා. කට්ටිය නැගිටලා යනවා. ඒ නිසා තමනුත් නැගිටිනවා. නැගිටලා යන්න ඉස්සෙල්ලා හොඳට දන්නවා යන්නේ සතියෙන් කියලා. සක්මන්ට ගියා සක්මන් කරගෙන ආවා. එතකොට අර ගෙනිච්ච සතිය සක්මනේදී පොඩි වෙනසක් ඇති වෙනවා. එක්ක වැඩි වෙනවා අඩු වෙනවා. නැත්නම් ආය පරියන්කට එනකොට අර සක්මන අර පරියන්කම සතිය ගේන්න පුළුවන් නම් මම හිතනවා ඒක බොහොම මේ බම්බල බම්බර වැල්ලේ වුණත් කැරකෙන බම්බර වගේ අර ඉරියව්ව මාරු කරාට තමයි සතිය පවත්තරන. ඒක ඔය අර මේ බුරුමේ ඉන්න වෙලාවේදී අපිට ඒ අධික අවුව කිව්වහම පුදුමාකාර සරයි. ඒ වගේම මේ පොඩි ළමයි ගොඩාක් පැවිදි කරනවා ඒ කාට ඉස්කෝලේ නිවාඩු නිසා. ඉතින් හරියට ඒ ළමයි එච්චරම මේ භාවනා මධ්‍යස්ථාන සූත්‍ර ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපිට කිව්වා මේ ඇතම 40 50 කෑත තියෙන තැනකට ගිහිල්ලා ඒ කාලේ ගත කරන්නයි කියලා. ඒ නිසා හරි අනිසල හොඳටම උපදෙස් දීලා පිටක් කරාම විවේකයෙන් ගත කරන්න එපා, විනෝදයෙන් ගත කරන්න එපා. මේ අන්තිම දුක්පතර ගමක් එක තනි වේලක් වළඳලා පින්නපාත කරන ඉඳලා වරෙලා ගියා. ඉතින් සති තුන හතරක් අපි හිටියා. ඉඳලා ආවට පස්සේ ඔක්කොම සති හතරේ කමඨාන් සුද්ධ කරා. මොනවද උඹලා කරේ කියලා. ඊට පස්සේ මං කිව්වා ස්වාමීන් වහන්සේ කිව්වා අපිට මේ ඉරියව මාරුනට සත්‍ය කඩා ගන්න තු ඉන්න කියලා. සුමාන එකමාරකට පිටර පස්සේ අලුත් තැන පහසුකම් අඩුයි. එක දවසක් තිබුණා මගේ මුළු පැය 24ම සතිය තිබුණා. අරියංකේදිත් තියෙනවා, සක්මණේදිත් තියෙනවා, බච්චන කොටත් තියෙනවා. ඔක්කොගෙම තියෙන හැබැයි අර පරියංකේ තරම් දක්ෂව ගැඹුරට නෑ සක්මනේදී සක්මනේ තරම් දක්ෂව ගැඹුරව නෑ ඥානෙ වලඳනකොට එන හැබැයි එක දිගට නූල තියෙනවා පැය 24ම ඒ කියන්නේ උදේ නැගිටලා හැන්ද වෙනකන් තිබුණා ඒ අතරමැද කොටස් වර්ගයක් තියෙනවා සතිය නෑ නැති නැති බව දන්නවා මේ ටිකේ මන්ට මිස් වෙලා ඒක හොඳට වෙන් කළා තියෙනවා. ඊට පස්සේ මම ඉතින් බොහොම උපදාලා මම සයිඩර් කිව්වා මෙන්න මෙහෙමයි මහා ලොකු දෙයක් උනේ නෑ. මට මේ නාම රූප පරිච්ඡේද ඥානයක් නෑ, පච්චේ පරිග්‍රහ ඥානයක් නෑ, දිව්‍ය චක්කුත් නෑ, දිබ්බසෝතක් නෑ. හැබැයි උදේ ගත්ත අදිෂ්ඨානය හැන්දෑනකම් පවත්වන්න පුළුවන් නම් ඊට පස්සේ ඒක උද්‍යරුව. ඒක දිය ඔද්දල් වුණා. හැබැයි මේ විශ්වාසයක් තියෙනවා. නොදන්න තැනකට ගියාට සැප පහසු ගමනවත් නැති වුණාට අදිෂ්ඨාන කරොත් මේ එක තැනකින් ගන්න සතිය සිද්ධි මාලාවක් හරහා ගෙනියන්න පුළුවන් කියලා ගත්තට පස්සේ ඒ මනසයාට කොඩි ගහයට වුණත් භාවනා කරතයි. ගෙන්දකම්පලේ වුණත් භාවනා කරන්න පුළුවන්. හැබැයි එයත් කැමැති භාවනා මධ්‍යස්ථානට යන්න. ඒක බොහොම හොඳට භාවනා කරතයි. නමුත් ඒ ගත්ත භාවනාව මේ මොන කාරණාවක් නිසා වෙනස් වෙන්න වුණාද කඩා ගන්න තියෙන ගතිය අවසාන කොටසේදී මුල් කොටසේදී කියන්නේ you get the distance from the pain කියලා කියනවා වේදනාව තියෙනවා වේදනාවෙන් දුරස්ත වෙනවා. ඒක අනුන්ගේ වේදනාවක් වගේ. එතකොට මේ දුක් වේදනාව පොදුම රසයක් ගෙනත් දෙනවා. මේක වෙනදනම් අපි මේකට බාම් ගන්නවා, ඕනි මේ මේ තොইল නටනවා, දොස්තරලා හොයන්න යනවා, මේ නැත්නම් මොනවා හරි හොයනවා. දැන් හොඳට පේනවා මේ වේදනාවට මොනවාක්වත් කරනද බලන් හිටපුවාම ඒ වේදනාව මේ කයේ සම්බන්ධයක් නැතුව මොකද්දෝ හොල්මනක් තියෙනවා. එදාට මේ දුක් වේදනාවේ දුක කියන කැලල අදාළ නැහැ ගැලපෙන්නේ නැහැ කියලා හිතනවා. මෙතනමයි නිවන තියෙන්නේ. අපි යම් වෙලාවක මේ දුක් වේදනාවට පිළියම් කරන්න හදනවයි කියලා කියන්නේ නිවනට කෙල ගහනවා කියන්නේ. නිවනට තුච්ච කළ සලකනවා කියන්නේ. නිවන ප්‍රතික්ෂේප කරනවා කියන එක. එකෙන් කියන්න බෑ ඔක්කොටම හැම වේදනාවක් විඳින්න පුළුවන් කියලා. නමුත් ඊට වැඩිය අද විඳින්න බැරි නම් අද ලෑස්ති නැත්තම් එයාට නිවන නැහැ. මොකද නිවන ඉස්ලාම හම්බෙලා තියෙන දුක්ඛ සත්‍යය. දුක්ඛ ආර්ය දුක්ඛ සත්‍ය. ඉතින් එකිනෙකට ඉන්නේ ඉන්නේ පහසු ගන්න නැතුව භාවනා කරන්න බෑ කියලා අර තනෙම්ම ගිරි බොන්න ඕන ගතිය හැමදාම ඉන්නවනම් හපල කණ්ඩි ඉගෙන ගන්න නැතුව හම්බ කරගෙන ගන්න නැතුව ඒ කියන්නේ ඌ බුබ්බඩෙක්. හැදෙන දරුවෙක් නෙවෙයි. හැදෙන දරුවා නම් මුලදි කිරි බොනවා. ඊට පස්සේ එකින් එකින් හඳන හම්බ කරගෙන යනවා. ඒ නිසා මේක පේන්න තියෙනවා අවස්ථා දෙකකින් වාගේ තමන්ගේ සීමාවල් මරියාදාවල් වැඩි කරගෙන තියෙනවා. ඒක ඒ ඒ ඇති වෙච්ච විවිධාංගීකරණය දිගට යන්න හරින්න ඕනේ. උගව දෙනෙක් මේ භාවනාව කරගන්න හදන්නේ මේ දිබ්බ චක්කු ඥානයි, දිබ්බසෝත ඥානයි, ආලෝකයි, පටිභාග නිමිත්තයි, පළවෙනි ධ්‍යානය කියලා මොනවද හරුපෝගයක් දාගෙන ඉන්නවා. මේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරන හැටි දන්නේ නැහැ. වැඩක් නැහැ. ඒක නිකන් මේ මේ කුලියට ගත් එකක් වගේ. නමුත් ජීවිතේදී වෙන්නට වඩා ඉවස ගන්න බැරි දුකක් ඉවසන්න පුළුවන් නම් දුකක් ආවට කාටවත් චෝදනා කරන්න නැතුව ඉන්න පුළුවන් නම් දුකක් ආවට කාටවත් අයිතිවාසිකම් ඉල්ලන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක Tamanට හැම පැත්තෙම ලාභයි. ඒ නිසා මේක මෙහෙමම කරගෙන යන අවුරුද්දක් ගියාට නාස්තියක් කියන්න බෑ. නාස්තියක් කියන්න බෑ මොකද මේක ඒ සූත්ත කියන්නේ it is painfully slow. මේක අවබෝධ කරගන්න මොකද අල්ල කල්ප කෝටි ගානක කෙලෙස්නේ කපන්නේ. ඉතාමත් මෙහෙම ඉඳ සිද්ධ වෙන්නේ. අදිසි කරන්න ගියොත් කඩලා ගන්නවා. වැඩිට හසුරුවපු වීදුරු භාණ්ඩක කඩා ගන්න කඩා ගන්න එපා. මේිට මෙිට කරගෙන යන එකයි තියෙන්නේ.